එතකොට දැන් අපි තේරුම් ගන්න නැත්තේ ඒ අපි දැනට වැටිලා ඉන්න එක හොඳයිද? එහෙම නැත්නම් ඒ తත්වය ටිකක් වෙනස් කරන්න වෙයිද? එහෙම නැත්නම් ඒ తත්වෙම පවත්වාගෙන යන එක හොඳයිද? අපිට ඒකයි වැදගත් වෙන්නේ. මේ අනුන් මනින්නටම නෙමෙයි. අනුන් ගැනත් අපි හඳුනා ගන්න ඕන.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 එතකොට බොහොම ගරුසරු ඇතුව දැන් වැඩමෝගෙන යනකොට නියරක් දිගේ යද්දී වක්කඩක් තිබුණා මෙහාට පැන්න වක්කඩේ. දායකයා වක්කනේ බැහැලා ගියා හාමුදුරුවෝ පැන්න වක්කනේ එහා පැත්ත. ඊට පස්සේ දායකයා කල්පනා කළා මේ වගේ හාමුදුරුවෝ නමකටද මම මේ දානේ දෙන්න එක්කන්නේ. කිසිම හැදිච්ච එකක් නැහැ සීලයක්වත් නැති නිකන් නැහැදිච්ච හාමුදුරුවෝ නමක් නේ මට හම්බ වුනේ දානේ දෙන්න. කමක් නැහැ දැන් ඉතින් නොදී ඉන්න බෑනේ එකන් ආපේක දානේ ටික දෙනවා හැබැයි පිරිකර නම් මොකුත් දෙන්නේ නැහැ කියලා හිතාගත්තා. ඊට පස්සේ ඊළඟට තා පුංචි වක්කඩක් හම්බුණා. මේ හාමුදුරුව අර වක්කඩේ හිමින් සැරේ බැලලා ගියා. පස්සේ දැන් දායකයාට කල්පනා වුණා මොකද මේ හාමුදුරුව දැන් අර ලොකු වක්කඩේ නැත්තටම බැලලා යන්න නැත්තේ. නමුත් ලොකු වක්කඩෙන් සිවුර කැටි කරගෙන පැන්න යා පැත්තට පොඩි වක්කඩෙන් බැලලා ගියා. පස්සේ දායකයා අහනවා ඔබ වහන්සේ අර ලොකු වක්කඩෙන් පැනලා මේ පොඩි වක්කඩෙන් ඇයි බැලලා ගියේ? පස්සේ හාමුදුරුවෝ කියනවා මේකෙන් පැනනනම් මට දානෙත් නැති වෙනවා. අරකෙන් පැනලා පිරිකර නැතුව ගියා. මේකෙන් පැන්නොත් එහෙම දානෙත් නැති වෙනවා. පස්සේ මේ මිනිස්සයා කල්පනා කළා එහෙනම් මේ හාමුදුරුව මං හිතපු එකක් දැක්කා. පරචිත්ත විඥානයක් තියෙනවා ඒ කියන්නේ. නමුත් මේ වක්කඩෙන් පනින්න හොඳ නැහැ කියන එක තේරුම් ගන්නට තරම් හැදිච්චකමක් ඇයි නැති උනේ. දැන් දායකයට හරි කුතුහලයක්.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 මෙන්න මේ తত্ত্বය ඊටාම උසස්ම ස්වභාවයේ හැටියට දහමෙහි සැලකෙන්නේ පිළිතුනේ. ඇයි එහෙමනම් අපිට පිට කැටයක් මොකටද? ඉතින් ඇතුලේ සාරේ තිබුණාම ඇතිනේ දැන් අර අර හාමුදුරුවෝ දැන් වක්කඩෙන් පැන්නා කියලා මොකද උන්වහන්සේ කෙලස් නැසලානේ. උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලානේ. ඉතින් වක්කඩෙන් පැන්නාම මොකද?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 සීලය මොකද්ද කියලා තාම දන්නේ නැහැනේ මේ කෙස් පැහෙනකන් නාකි වෙනකන් මොනව කළාද දන්නේ නැහැ කියලා. දැන් අර හාමුදුරුවෝ දොස් කියමින් යනවා. ඊට පස්සේ දැන් මේ හාමුදුරුව කැඳ ටික වළඳලා ආපහු පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ වළඳලා විහාරයට වැටියා. හවස අර තරුණ හාමුදුරුව මුණ ගැහුණා.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 ඊට පස්සේ අහනවා ඒ මොකද කියලා. ඔබ වහන්සේ අද උදෑසන ආර්යෝපවාදයක් කළේ කියලා. ඒ කියන්නේ දැන් මේ වායසක හාමුදුරුවෝ රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේටනේ අර බැන බැන ගියේ. එතකොට දැන හෝ නොදැන ආර්යයන් වහන්සේ නමකට උපවාද කිරීම තමන්ට ඉදිරි මාර්ගඵල ලැබීම සඳහා ආවරණයක් වෙනවා බාධකයක් වෙනවා.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 ඒ වගේම කච්චිනුකෝ මං අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රහ්මචාරී සීලතොන උපෝදන්ති इति. ඒ වගේම මාව සම්බන්ධ කරගෙන නුවණැති අනිත් අය මට චෝදනා කරන විදිහේ වරදක් තියෙනවා. තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට චෝදනා කරනවද කියලා තමන්ගේ මානසික පාරිශුද්ධිය ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ලෝකේ අනිත් අය මට උපවාද කරන විදිහේ බාහිර අඩුපාඩුවක් මගෙන් සිද්ධ වෙනවද?